ගෞරවනීය මේන්වාසිකයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උන්නච පරං ආඋසෝ ලාභා ධම්මිකා ධම්මලත්තා අන්තමසෝ පත්ත පරියන්තේපි මත්තම්පි තතා රූපං ලාභී අපපටි විහිතා භෝගී හෝති සීලවන්තේ ඉසක් භ්‍රමචාරී සාධාරණ භෝගී අයම්පි ධම්මෝ සාරාණියෝති තී අවසරයි මේනින්වංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ විසින් පෙළගස්සන තවත් සාරාණීය ධර්මයක් මේ කතාව නැත්නම් මේ හතරවෙනිට සඳහන් කරන මේ සාරාණීය ධර්මය අපේ ශාසනයේ බොහොම විස්තර විදියට විස්තර වෙලා තියෙනවා. ඒ නිසා ඒ ශාසනික වශයෙන් නැත්නම් ආචාර ධර්මයක් වශයෙන් පැවිදිච්ච මේකට සාරාණීය වත කියලා සංඝයාට ආචාර ධර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒකට පදනම මේකයි. ඉතින් මෙතෙන්ට අපි ආවේ ඊට ඉස්සලා කියාගෙන ආපු පෙළගස්වාගෙන ආපු සාරාණීය ධර්ම තුනක් ඉවර කරලා හතරවෙනියට මෙතෙක් අපි මතක් කරගත්තේ සාකච්ඡා කෙරුවේ මෙත්තා කාය කර්ම සාරාණීය ධර්මයක් විදියට මෙත්තා වචී කම්ම සාරාණීය වතක් විදියට සාරණ ධර්මයක් විදියට මෙත්තා මනෝ කම්ම ඒ කියන්නේ මෛත්‍රී සාගත ක්‍රියා මෛත්‍රී සාගත වචන සහ මෛත්‍රී සාගත හිත කිය. ඉතින් ඒක අපි සාමාන්‍ය භාවනා ලෝකයේ අඳුරන්නේ මෛත්‍රී භාවනාව ඒකෙත් මෛත්‍රී භාවනා වශයෙන් නම් කරන්නේ මෙත්තා මනෝකම්ම වලට නැත්තම් හිත තෙත් කරගෙන මෛත්‍රී කරගෙන මිතුරු කර ගැනීමේ වැඩපිළිවෙලක් ඊට පස්සේ තමයි ඒක ක්‍රියාවත් වෙන හැටියක් තමයි නැත්තම් ඒක සමාජ ධර්මයක් බවට පත් වෙන තැන තමයි වචී කර්මය වෙන්නේ ඒ මෙත්තාගත හිතින් මෛත්‍රීසාගත හිතින් කරන වචන ඊට පස්සේ ඒක කයින් සිදුවෙන කොටස මෛත්‍රී කාය කර්ම කියනවා. අර මෛත්‍රී මනෝ කර්මේම නගින රැලි මාලාවල් වගේ තමයි මෛත්‍රී වචී කර්ම කාය කර්ම කියන්නේ. එතකොට වචී කර්ම නැත්නම් වචන මෛත්‍රී සාගත වචන කතා කරනකොට මෛත්‍රී සාගත ක්‍රියා කරනකොට අර මෛත්‍රී හිත නැත්නම් මෛත්‍රී මනෝ කර්ම දෙකින් දිකටම වැඩෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් භාවනා කරන්න ඉස්සර වෙලා කළ යුතු පූර්ව කෘත්‍යයක් විදියට පසු කාලීනව අනිවාර්ය අංගයක් පාටපත් වෙලා තිබුණා. බුද්ධානුස්සති මෙත්තාච මරුණං අසු මරණං අසුබස්සති යෝයිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවා කියලා මේ අපි මේ වැඩමුළුවේදී වගේ කරන කෙලින්ම කයට හිත යොදලා සිහිය පිහිටවන එක නැත්නම් ආනාපාන සතියට සිහිය පිහිටවන එක ඉම්බීම හැකිලීමට සිහිය පිහිටවන එක නැත්නම් සක්මන් කරනකොට වම දකුණ සීපීටවන්න ඉස්සර වෙලා කෙනෙක් මේ ආරක්ෂක භාවනා හතර කරලා තිබිය යුතුයි කියලා ලංකාවේ ශාසනය දියුණුවට ඇති වෙච්ච මත ඒවට අපි චතුරාර්යක භාවනා කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔය 1956ට ඉස්සර වෙලා එහෙම නැත්නම් කියනෝනම් බුද්ධ ජයන්තියට ඉස්සරලා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ භාවනා කියන්නේ මොකද්ද කියලා හොයනකොට යතන කවදාකවත් මේ අපි කරන જાති කායගත සතියක් ආනපාන සතියක් වගේ දෙයක් හම්බෙලා නැහැ. පොතපතක පවා ශේෂ වෙලා තිබිලා තියෙන්නේ චතුරාර්යක භාවනා විතරයි. ඉති හොයලා හොයලා හොයලා හොයලා සුද්ධ කරලා සුද්ධ කරලා පුස්කොළ පොත් කරු පිටි මැදලා මැදලා හොයනකොට එතනින් මෙතනින් කෑලි ටිකක් තිබිලා තියෙනවා. මෛත්‍රී භාවනා කරන හැටි බුද්ධහනුසති නමුත් ඒකත් ඔය කියන බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රිය අසුබ මරණ සත්‍ය වගේ කියනෙවත් ගාථා වන්දනය කරලා හැන්දාවට වන්දනා කරනකොට ඒ ගාථා ටික කියන එක තමයි මෛත්‍රී භාවනාව කියලා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ ධ්‍යාන මට්ටමල ගිහිච්ච කවුරක්වත් විතර නැහැ. ඔය 56ට ඉස්සෙල්ලා බුද්ධ ජයන්තිය. ඉතින් ඒ නිසා බුද්ධ ජයන්තියෙන් පස්සේ ওই මහසි භාවනා ක්‍රමයේ වගේ බොහොම රැඩිකල් වාදීව කෙලිම විපස්සනා ගිහින් යන්න කරන්න පුළුවන්. ඒක මතක් කරන්න දෙයක්. ගිහියන්න පවා විපස්සනා කරන්න පුළුවන් මට්ටමට එනකොට අර තාම සිංහල බෞද්ධයාගේ හිතේ තියෙනවා මෙවැනි භාවනාවක් කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම චතුරාර්යක භාවනා කරන්න ඕනේ. හැමදාම මේ නිස්සාරණවනේ විතරක් මම මේ වෙනකොට වැඩමුළු 130ක් කරලා තියෙනවා. අනිකුත් ඒවා පරිබාහිරව කලාතුරකින් තමයි වැඩමුළුවක් ප්‍රශ්නේ නොනග හිටින්නේ. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න ඉස්සලා චතුරාර්යක භාවනා කළ යුතු නැද්ද කියලා. ඉතින් ඒක මම හුඟක් වෙලාට මඟහරිනවා. මඟහැරලා කියනවා මේ භාවනා කරලා හරියනවා නම් අවශ්‍ය නැහැ. මේ භාවනා කරලා හරියන්නේ නැත්තම් මට කියන්න. එතකොට මං කොයි චතුරාර්යක භාවනාද කරන්න ඕනේ කියලා කියන්න. එහෙම නැතුව මේක කළ යුතු නැහැ. ඒක කළ යුතුම නැහැ කියලා මේ ප්‍රධාන වශයෙන්ම ඉන්න ඉරියව්වට හිත යොදන එකට අවධානය යොමු කරනවා. ඒක මම හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒ ගුරුම භාවනා ක්‍රමේ හැටි. නමුත් ඒකේ සම්බන්ධය දැක ගන්න පුළුවන්. අපි මේ කරන භාවනාවෙන් ඔය කියන මෛත්‍රී භාවනාව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වශයෙන් තියෙනක සම්පාදනය වෙනවා ඉබේ සිද්ධ වෙනවා කොහොමද කියලා බැලුවොත් මෛත්‍රී මනෝ කර්ම වශයෙන් අද අපට උගන්වන්නේ භාවනාවේදී නැත්නම් මෛත්‍රී භාවනාවේදී අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තාණං පරිහරාමි කියලා. තමයි හොඳට ඇඟ සීතල කරගෙන පිරිසුදු කරගෙන බුදු බුදු පිළිමයක් ඉස්සරහට ගිහිලා මලක් පහනක් පූජා කරලා ඊට පිරිසිදු කරන ප්‍රසන්න කරගෙන Taman Tamanටම මෛත්‍රී කරගන්නවා මම වෛර නැත්තේක් වෙම්මා කියලා. ඒ මොකද අපේ මුළු සංසාරෙම තියෙන්නේ Taman Taman වෛර කර ගැනීම. මුළු සංසාරෙම මම මට කැමති නැහැ. මම මගේ ගෑණිට කැමති. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයට කැමති. අර රූපෙට කැමති. මයිකල් ජැක්සන්ට කැමති. ගාමිණී පොන්සේකට කැමති. ඒ මං කැමති නැහැ මට. ඒක තමයි ඉතින් අපේ ස්වභාවයෙන් සහ අපි නිතරම මේ ශරීරය උස් කර ගන්න හදනවා, ලොකු කර ගන්න හදනවා, සුදු කර ගන්න හදනවා, ඔබ මට්ටම් කරන්න හදනවා. වැඩිම මේකට කොනහන එක තමයි. ඒ නිසා මුළු සංසාරේ පුරාට අපි කරලා තියෙන්නේ ද්වේෂ කරලා තියෙන වර්තමාන මොහොතටයි මේ කයටයි මටයි. ඒ නිසා යම් වෙලාවක මේක අපිට පේනවා, දැනෙනවා. මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත තියන්න ගිය ගමන් ඒක නිකන් කූඩල්ලේ කොට්ට උඩ තිබ්බා වගේ පෙරලන. කදාකත් ඉන්න කැමතිද? ඒ ගිහිලා තෙතමනේට අඳුරකට යන. කූඩල්ල කියන්නේ කොට්ටි කියන්නේ හැපතනක් තමයි අපට. කූඩල්ලට කැමැත්තක් නැහැ. ඒ වගේ කොච්චර බුද්ධ ආදී උත්තරමන් වහන්සලා කිව්වත් අවේරෝහෝම කියන එක අපිට කරන්න බෑ. ඉතින් මේක එක දවසක් ඇමරිකන් යුද සෙබලෙකුට දැන් පැවිදි වෙච්ච එක්කෙනෙක් වියට්නාම් යුද්ධයට ගිහිල්ලා පැහැදිලිවම වියට්නාම් ජාතිකයා වියට්නාමේදී මැරුවා වියට්නාම් ජාතිකෙක් වීම නිසා. ඒ තරමටම කැත විදිහට ඇමරිකාව ওই වියට්නාම යුද්ධෙදී අමානුෂික වැඩ කරා. අන්න ඒකේ යුද්ධ සෙබලෙක් එයා භාවනා කරන්න ගියාම සෙන් මාස්ටර් කෙනෙක් කිව්වලු කට්ටියත් එක්ක වාඩි වෙලා මම වෛර නැත්තේ මා කියන්නේ කියලා. ඉතියාට තේරෙන්නේ නැහැ ඊට පස්සේ අර මොකද්ද කියන්නේ කියලා. ඒකල හොඳට වාඩි වෙලා මට Taman දිහාට Taman මෛත්‍රී කරගන්නයි කියලා. මම වෛර නැත් එක්කමයි කියලා. ඉතින් මෙයා උත්සාහයක් ගන්නකොට ඉක්කි බිඳලා අඬන්න පටන් ගත්තලු. මොන්න විදිහෙන්වත් Tamanට Taman මෛත්‍රී කරගන්නවා කියන හිතවිල්ල හිතට දාන්න බැරිලු. දවස් 3ක් වැඩමුළුවේ දවස් 3ම ඇඬුවා. ඊළ කියලා තියෙනවා මාස්ටර්ට කවදාකවත් මම නිදුක් වෙන්න නැත්තම් මම වෛර නැත්තේක් වෙම්මා කියන එක මට කියාගන්න බෑ. ඒ තරම්ම මාට මම ද්වේෂ කරනවා මම මෙහෙම මරපු කෙනෙක්. රජයේට සෙබලෙක් වශයෙන් ඉඳලා එයා මං කොහොමද මට මෛත්‍රී කරන්න කියලා. එතකොට ඒ එන් මාස්ටර් කතා කරලා කිව්වලු ඔය දවස් තුනම අඬන්න. ඒකෙන් වෙන්නේ ඔය තමන්ට තමන් තියෙන වෛරය දුරු වෙලා මේක හුරු වෙයි මාත් එක්ක මම ඉන්න හැටි වර්තමාන මොහොතේ ඉන්න හැටි ඒක වෙනකන් ආගමක් නැහැ. ඒක වෙනකන් සදාචාරයක් නැහැ. ඒක වෙනකන් ආධ්‍යාත්මයක් නැහැ. අද තියෙන සයිකියාට්‍රික් ලෙඩ දිහා බලනකොට සියලු සැප සම්පත් තියෙනවා. ඇමරිකාව ගත්තොත් 40කට අසහන. 10ක් ඉස්කෝලමෙන්ට අසහන. එංගලන්තේ 25කට වැඩිය මේ ඔක්කොම සැප සම්පත් තියෙනවා. අසහන. ඒ මොකද තමන්ට තම බයිර කරන්නේ. ලංකාවෙත් පරීක්ෂණ කරපු ඒ ළමා වෛද්‍ය වරේ කියනවා 10ක් ළමයෙක් ළමයින්ට මේ පාසල් යන වයසේ ළමයින්ට බඩේකක්වත් නිකන්. බඩේකකුණ ප්‍රධාන හේතුව මානසික අසහන. ඉච්ඡාසක් මාව හම්බෙන්න ආවට පස්සේ මං ඇහුවා "ඇයි මාව හම්බෙන්න ආවේ" කියලා. දැන් ඔබ වහන්සේ මේ ළමයින්ට සතිය උගන්වනවා. අපි විවිධ බෙහෙත් දීලා බැලුවා විවිධ උපදේශන දීලා තිබුණා. කවදාවත් හරියන්නේ නැහැ. මට සෑහෙන විශ්වාසයක් තියෙනවා. භාවනා කරුවොත් සතිය පිහිටෙව්වොත් මේ ළමයින්ට තියෙන මානසික අසහනය දුරු කරන්න පුළුවන් වෙයි කියලා. මම කයක යහපත් අදහසක් ක්‍රියාත්මක කරමු. නමුත් මම නම් කවදාකවත් හිතන්නේ නැහැ මං ඉපදිච්ච මේ ශ්‍රී ලංකාවේ අපේ පුංචි පැටවුන්ට 10%ක් බඩ එකක්ම තියෙනවා කියලා. බඩ එකක්ම කියලා කියන්නේ මානසික අසහන. ඒ කියන්නේ ද්වේෂය. අම්මලා තාත්තලා කරන වැඩ දිහා දකිනකොට දරුවන්ට වහ කාලේ ඉවර වෙන්න බෑ. ඉස්කෝලේ සර්ලා කරන වැඩ දිහා බලනකොට ගුරුවරු දෙන ආදර්ශ දිහා බලනකොට මේ පුංචි ළමයින්ට මේ මල් වගේ ඉන්න පුංචි ළමයින්ට කවදාකවත් දරන්න බෑ. ඒක පිට දාන්නේ බඩ එකක් වගේ. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් මේ අහං අවේරෝ හෝමි කියලා. පත්‍ත්‍චි කබලකට වතුර විස්ස වගේ චස් දානවා මිසක් කබල සීතල වෙන්නේ නැහැ. පත්‍ත්‍චි කබලකට ගිනියම් වෙච්ච කබලකට වතුර ටිකක් ගැහුවා වගේ වතුර බින්ද වැටකොටම චස් දානවා මිසක් සීතල වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කොච්චර කාලයක් යයිද මේ පූර්වක්‍ෘත්‍යයක් වශයෙන් මෛත්‍රී අරගෙන කෙරුවත් අහං අවේරෝ හෝමි අහං අවේරෝ හෝමි අහං අවේරෝ හෝමි කියලා තමයි තම මෛත්‍රී කරගන්න. නමුත් මේ කතාව එහා පැත්තට ගෙනියන්නයි මම මේ මාතෘකාව පටන් ගත්තේ. අභ්‍යාපජ්ජෝ හෝමි අවේරෝ හෝමි කියන්නේ මට වෛරය නැති වෙනවා. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ මට කායික ලෙඩ රෝග නැති වේවා. අනීගෝ හෝමි කියලා කියන්නේ මානසික අසහන දුරු වේවා. ඒ කිව්ව පළියට දුර වෙන නිසා නෙවෙයි. මොකද අඩුවන එක චිත්තක්ෂණයක් හිතට වදන්න මම වෛර නැත්තේක් වෙම්මා, කායික රෝග නැත්තේක් වෙම්මා, මානසික රෝග නැත්තේක් වෙම්මා කියලා අපේ හිත මොහොතකටවත් බාර ගන්න කැමති නැහැ. එවැනි හිතසුව සැලසීම. ඒ තරම මේකට වද දෙනවා දකින්නම තමයි හිත කැමති. මානසික අසහන තියෙනවා අපි නව කතා වශයෙන් කියනවා ශෝකාන්ත දුක්ඛාන්ත. නමුත් මොහොතකටවත් කැමති නෑ. මම සූපත් වෙච්ච කෙනෙක්. මම නිරෝගී කෙනෙක්. මම මට මෛත්‍රී කරගන්න කෙනෙක්. මාත් එක්ක මම තමයි මගේ හොඳම මිත්‍රයා. වර්තමාන මොහොත තමයි ලොකුම ක්ෂණ සම්පත්තිය කියලා චිත්තක්ෂණ වලත් අපි කැමති නැති බව පේනවා. ඊට පස්සේ අන්තිම කතාවක් තියෙනවා. ඒ පද හතරේ අන්තිමන තියෙන්නේ සුඛී යත්තානම් පරිහරාමි. මට මේ ලැබුණු ජීවිතය සුවසේ පරිහරණය කරන්න. ඒ නිසා හොඳට පట్టලව වාඩි වෙලා මම පట్టලව වාඩි වෙලා ඉන්නවා. ඒ පట్టරේ මට සුවේලවනවයි කියන එකත් මෛත්‍රියයි. ඒ නිසා අපි මේ භාවනා කරන්න ගිහිල්ලා විපස්සනා වශයෙන් හිතන්නකෝ. ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා කියනවනම් ඒක කායගත සතියටත් අහු වෙනවා. මෛත්‍රී භාවනාවත් අහු වෙනවා. මිච්ඡර ලස්සනට පట్టලව වාඩි වුණාට බලන්න කය කොච්චර නලියනවද කියලා. කොච්චර කිව්වත් ඔබට ඕන දෙයක් කරගන්න අතපය ඕන විදිහට හසුරවා ගනි. මේක සමබර කරගෙන, සාමිචි කරගෙන අනේ මට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතයේ මේ චිත්තක්ෂණය මම සුවසේ ඉන්නවයි කියලා දෙන්න ගත්තට නැත්නම් මේ සුඛී අත්තානම් පරිහරාමි ලැබුණා වූ මේ මගේ මනුස්ස ජීවිතය එහෙම නැත්නම් මේ ඉරියව්ව මම සුවසේ පරිහරණය කරනවා කියන. ඒක පසු කාලීන අටුවාචාර්ය වංශලා ලියනවා අහං අවේරෝ හෝමි කියලා කියන්නේ ද්වේෂ චරිතයට. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ රාග චරිතයට. අනීගෝ හෝමි කියලා කියන්නේ විතක්ක චරිතයට. සුඛියතාන පරිහරාම කියන්නේ ප්‍රඥා චරිතයට. මුත්තම ප්‍රඥාවන්තයාට විතරයි මේ හම්බෙච්ච ඉඩමේ වාඩි වෙලා ජොලියේ ඉන්න පුළුවන්. ඒක තමයි ඉදුන් ඉදුන් පහසුකම කියන්නේ. අපිට මොන පහසුකම් තිබුණත් පස්සට විල්ලුද දුන්නත් මොන යා කන්ඩිෂන් කරත් පපුව යා කන්ඩිෂන් වෙන්නේ ඒක දානවා. බඩ දානවා පපුව දානවා. ලෝකෙම යා කන්ඩිෂන්. පපුව බඩ දානවා. ඒ මොකද ඒ ඉන්නේ ඉරියව පහසුකම ඉන්න දාන්න. ඒ නිසා මේ මේවා භාවනාදී හරි කමන්නේ කවුරු අහනවනම් ඇයි සාංශ මෛත්‍රී භාවනා කරලා පටන් ගන්න නැත්තේ කියලා. ඉතින් වටෙන් ගිහිල්ලා මං කියනවා වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගැනීමත් මෛත්‍රිය. ඒකත් සුඛී යත්තානම් පරිහරාමි. නිසා ඒක ගන්න බලන්න. කොච්චර අමාරුද කියලා. මොන જાති පහසුකම් දුන්නත් මෙහෙම පොඩ්ඩක් හිතපන් කියන්න බෑ කැමති නෑ. ඒ මෛත්‍රිය පටන් ගත්තා නම් එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව කොතනක හෝ ඌසෙත් දිහා බලන්න කියලා මම ඊයේ මතක් කරේ. ඌස ඉන්න ඉරියව් වල බලන කොච්චර මේ සුවයලවන ගතියක් තියෙනවද කියලා. ඒ නිසා මානසික අසහනක් තියෙනවා ඌසෙත් දිහා බලන්න කියලා. මානසික අසහනක් තියෙනවා නම් මාළු ටැංකියක් දිහා බලන්න වෙනවා. හරි ජොලියේ ඉන්නේ. අපි විතර මේ manuss ලෝකේ කියාගෙන මේක මේ පොළොවේ මතු පිට විනාශ කරගෙන පරිසර දූෂණය කරගෙන අපිට ඕන සැප සම්පත් හොයන මොනම සිරසෙක්වත් නැහැ. හැබැයි තිරිසන් උන කවදාකවත් මානසික අසහනෙත් නැහැ. පිළිකත් නැහැ. ඒඩ්ස් නුත් නැහැ. ওই මානවයර තියෙන කිසිම සිවිලයිසේෂන් ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඊතාලින් නැග මනුස්ස ලෝකේ කියලා කරපොත්තෙන් එවන ඌ කැමේ කරපොතු ලෝකයක් බං. උඹලා විතර සද්ද විදින જાතියක් ලෝකෙම නැහැ. මේ සියලු ඔක්කොම හදාගන්නත් උඹලා විතර අප උඹලා විතර දුක් විඳින જાතිය නේ. අපි ජොලියේ ඉන්නවානේ. අන්තිමට ලෝකෙ මැරෙන්නේ කරපොත්තක්. මොකද පොල් කට්ටක් කාලා ජීවත් වෙන්න පුළුවන්. කාර්යයේ රේඩියර් එක කාලා ජීවත් වෙන්න පුළුවන්. අපිට පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ගැස්ට්‍රයිටිස් බඩේ එකක් වූ ඉසේ එකක් වූ ලෝකෙ තියෙන හොත් හොත්ම ආහාර හිටගෙන වලදායි. ලෝකේ දින ඔක්කොම ලෙඩ රෝග තියෙනවා. කර පොත්ත පොල් කට්ට කාලා ජීවත් වෙනවා. මේ ළඟදී අර TED Talk එකට කතා කරපු මිනිස්සෙක් කියනවා මීයකට ගයක් හදන්න දවස් 3යි යන්නේ. අපිට ගයක් හදන්න අවුරුදු 30ක් යනවා. ඊට පස්සේ ඒකට කල්බතු ගෙවන්න પરම්පරාවක් විතර යනවා. ඒකලදී ඒ ගේ රකින්න ඊට පස්සේ නැහිනවා. කුරුල්ලෙක් ගයක් හදන දවස් 3යි. ඌ ඊගාව කන්නේ උන්ට අතැල්ලක් දාලා යනවා. අපි මේ කෙවල් නිසා විඳවන විඳවිල්ල දිහා බලනකොට අපි අපි විඳවන විඳවනවා කියලා කියන තේ. සැප විඳින කෙනෙක් නෑ මොකද හේතුව අපි දන්නේ නෑ ඉරියව්වේ තමයි සැප තියෙන්නේ කියලා. නැත්තම් ඉදුන් හිටුන් සප්පාස්පන් දන්නේ නිසා මේ වට පරිසරේ කොච්චර හැදුවත් තමයි තමයි මෛත්‍රී කරගැනීමේ කලාවෙන් අපි ඈත් ඒ නිසා යම් කෙනෙක් ඒක දැනගෙන තමන්ට තමන් ප්‍රේම කරනවා. තමන් සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒක කියනවා සම්පත්‍තිකරව ජීවත් වෙනවා කියලා. අන්න ඒ විදිහට සන්තුප්තිකරව සම්පත්‍තිකරව ජීවත් වෙනවා නම් ඒ මිනිස්සයා තමන්ගේ භාවනාවට උපරිම සේවය කරනවා. අපි මේ දඩුවෙරේ ගහලා කටු බෙරේ දාලා හරි කුරුසිය ඉස්සරහ ඇන ගහලා හරි භාවනා කරපන් කියවට මේකයි කරන්නේ. මේකයි සම්පූර්ණ සුවපත් වෙන්න ඕන. සම්පූර්ණ පහසුකම් ලබන්න ඕන ඊට පස්සේ තමයි හිත කයට එන්නේ. ඒ නිසා ඒ කලාව දන්නේ නැතුව උගෝදෙනෙක් ඉන්නවා දක්ෂ ගුරුවරයෙක් හමුනොත් භාවනාව හරියයි. නියම කර්මස්ථානය આવොත් භාවනාව හරියයි. මෛත්‍රී බුදුහාමර දැකලා කෙලින්ම භාවනාව හරියයි. ඒ ඔක්කොගෙම කරන්නේ මේ හිතන කෙනා වර්තමානට වෛර තමන් එක්ක තමන් යාළු වෙච්ච දවස් තමයි ගමන ඒක බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය කියලා කියනවා. සුගත ගුණය කියලා කියන්නේ උන්වහන්සේ අපිට වාගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ ගුරුවරු හිටියේ නෑ සිව්පස දායකයෝ හිටියේ නෑ භාවනා ක්‍රම තිබුණේ සියල්ල හොයාගෙන ගියා රුදු හයකුත් දුෂ්කරවත පිරුවා නම හිනා වෙවි ගමන් කරා ගිහිල් ඉවරලා කිව්වා මම මේ වගේ දුක් විඳ හැබැයි පශ්චාත්තාවෙන් කතා කරන සුන්දරූ ගමනක් ඇති උත්මයන් වහන්සේ අපි අද මේ භාවනා කරන්න ගිහිල්ලත් වල්ගිය හපාගෙන පුදුම පැඟිටි දේවල් පුදුම අමාරු දේවල් හොය ඔයා මැරෙන්න හදනවා ඒ මොකද අර ඉන්න ඉරියව්වට ඉන්න වර්තමාන මොහොතට මෛත්‍රී කරන්න ඒක සුවපහසු විදියට හදාගන්න අපි ෆොරින් එක්ස්පර්ට්ස්ලා එනකන් ඉන්නවා පහසුවට වාඩි වෙන්නේ කොහොමද කියලා හිතාගන්න ඒකට සුද්ධ වෙන්න ඕනේ අපිට කියලා දෙන්න කොහොමද සෝසේ වාඩි වෙන්නේ කියලා කොහොමද සෝසේ හිටගෙන ඉන්නේ කියලා මොකද ඒ තරමටම අපි අපේ කයත් එක්ක දුරස්ත වෙලා ඒ නිසා කවදා හරි භාවනා හරියනනම් කයට මිත්‍ර වෙනවා කයට මිත්‍ර වෙනවනම් භාවනා හරියනවා ඒකේ පොඩි තව සමාජ ධර්මිකුත් තියෙනවා අන්න එහෙම අය අතර පුදුම එකමුතුවක් එනවා ඒක වල්ලේ පොල් වගේ එහෙම Tamanට තමන් මෛත්‍රී කරගන්න නැත්තෝ සමාන තරු තින කුරුල්ල එකතු වෙනවා වගේ සත්පුරුෂ සංසදයට වැටෙනවා ඒ අය අතර භාවනාව පැයෙන් දෙකෙන් වැඩෙනවා හිතා ගන්න බැරි විදිහට වැඩෙනවා. ඒ නිසා මේ ආචාර ධර්ම ටික අමතක කරලා අපිට බෑ භාවනාවක් කරන්න. භාවනා කියන එක පුද්ගලික වැඩක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒකේ එන good vibration එහෙම නැත්නම් ඒ කම්පන ආවේග අනිත් පරිසරත් එක්ක හොඳටම බැඳිලා තියෙන නිසා මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යම් කිසි කෙනෙක් වැඩෙන බවක් තියෙනවා නම් තමන්ගේ එහෙම නැත්නම් පිරිස ඉන්න පිරිසත් එක්ක ගැටුම් අඩු වෙන බවක් ඉන්න පිරිසත් එක්ක අවිරුද්ධ භාවයක් පරිසරයට හැඩ වෙන ගතියක් එහෙම නැත්නම් කාලගුණ වෙනසත් එක්ක Tamanට හැඩ වෙන්න පුළුවන් ගතියක් නැත්නම් හොඳ බාලදක්ෂිකාවක් නැත්නම් බාලදක්ෂයෙක් වෙලා ඉන්න තැනේ හැටියට සතුටින් ජීවත් වෙන්න දන්නවනම් ඒක යාගේ භාවනායේ දියුණුව හොඳටම පෙන්වන දෙයක්. ඒක ඒ වගේම භාවනා නොකරන එකනටත් කියතයි මේ මනසට භාවනා වැඩෙනවා කියන්නේ. භාවනා කරන අයම විතරක් නෙමෙයි භාවනා කරන නොකරන කරන අයගේ මේ ප්‍රමාණය දිනුව දකින්නේ භාවනා නොකරන එක නඩත් තේනවා මේ මනුස්සයා නම් ඉස්සර හරියට කලබල කරපු මිනිස්සේ දැන් දෙන දෙයක් කාලා පැදුරක් එළලා දෙන පැදුරක බුදියාගෙන පරිසරයට හැඩ ගැහෙන දන්නවා කියනවනම් ඒකේ තියෙනවා මේ සාරාණීය ගති ඕන කෙනෙකුට ඒක තේරෙනවා ඒක කියනවා ගස් කොළන් වලටත් තේරෙනවා ඒක කියනවා සතා සර්පයටත් තේරෙනවා කියලා නිසා ඒ දේ වෙන්නේ නැතුව අපි සෝවාන් වෙලාද අපි හතරවෙනි ධානය ලැබලා තියනවාද මේක කොහෙන්ද සාතික් කරගන්නේ කියලා අද කාලේ විශාල පිස්සුවක් ලෝකේ තියෙන. ඒ කොකා ඉගිලෙන්න අරින්න බෑන කන කොකාද කියලා පේ. ඒ කොක්කු ඉගිලෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ නිකන් අර මැට්ටෙන් හදපු කොක්කු වෙන්න ඇති. ලස්සනට පේන්න ඉනවා ඉගිලෙන්න පොඩක් අරින්න ඕන. එයාගේ කාය කර්ම දිහා බලන්න, වචී කර්ම දිහා බලන්න, මනෝ කර්ම දිහා බලන්න. එතකොට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ. මේ තුන කිව්වට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව එක පාඩයක් අපි අද ඉදිරිපත් කරගත් එක එන ඇත්තරම කියනවාට තුනීම සමස්තයක් වශයෙන් වගේ තමයි ඒක කියන්න තියෙන්නේ යම් කිසි භික්ෂුවක් නැත්නම් යම් කිසි භාවනා කරන කෙනෙකුටත් භික්ෂුව කියලා කියන්න පුළුවන් ඒකත් හොඳ පොටක් එවැනි යම් කිසි භික්ෂුවක් තමන්ට ලැබෙන යම් ලාභයක් වෙනවා නම් ධම්ම ලාභයක් එහෙම නැත්නම් පාත්‍රයට හම්බෙච්ච පින්නපාත ටික හරි කමක් නැහැ කියලා කියනවා. පත්ත පරියන්ත පරියන්ත මත්තම්පි ලැබිච්ච දෙයක් අනිත් අයත් එක්ක වර්ග ભેද බලන්නේ නැතුව, ಜಾති ભેද බලන්නේ නැතුව හදා බෙදා ගන්නවා නම්. Taman හම්බෙච්ච පින්නපාත ටික හරි කමක් නැහැ. බණ භාවනා කරන අයත් එක්ක සමානව හදා බෙදා ගන්නවා නම් ඒකේනා ඒ පිරිස අතර උදුමාකාර සමගිය වඩන සමජීවිකතාවය වඩන සංග්‍රහ වස්තු වඩන කෙනෙක් පාටපත් වෙනවා. ඒ හැම කෙනෙක්ම ඒ වගේ තමන් වැඩ කරන භාවනා කරන පිරිසත් එක්ක සම සම්භෝගී කියලා කියනවා මේකට. ලැබෙන කොයි දෙයත් සමානව හදා බෙදා ගන්නවා නම් ඒකට කියන්නේ සමජීවිකතාවය කියලා. මේක තමයි පටලවාගත්ත 1939 40 වෙනකොට මේ කොමියුනිස්ට් ධර්මයේ සහ සම සමාජයේ කියන එකයි මේකයි පටලවාගත්තේ. ජයන්සේ දේශනා කරලා තියෙනවා තාරාතිර මනින්න යන්න එපා. કોઈ කෙනත් එක්කත් සමසේ බෙදාගෙන යන්න කියලා. ඔක කාල් මාක්ස් තුමා ඉදිරිපත් කරාට පස්සේ එදා 38 39 ඉඳලා 48 වෙනකම් වැඩියෙන්ම කෑවේ සංඝයා. සංඝයා තමයි මේ අද තියෙන හැම කොමියුනිස්ට් පක්ෂයටම නම් වණන් දීගෙන පිම්පෙට්ටි හදලා දීලා ආධාර එකතු කර යා හිතුවා මේක තමයි සමසම්භෝගී බව නැත්නම් මේක සාරාණීය වස්තුවක් විසි විදිහට ලැබෙන දේ සමානව බෙදාගෙන යන්න පුළුවන්. නමුත් සරුවචනහන්සේ මෙතන ලෝකයේත් එක්ක හදා බෙදා ගැනීමක් නෙවෙයි මෙතන කතා කරන්නේ සීලවන්තේයි සබ්‍රක්‍මචාරී එකට සමගිය භාවනා කරන්න අතර හදා බෙදා ගන්නවා. මේවට කියනවා සංග්‍රහ වස්තු කියලා. සතර සංග්‍රහ වස්තු දාණය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ මේ විදියට හදා බෙදා ගන්නවා. ඒක නිසා ලංකාව ප්‍රසිද්ධ එදා ඉඳලා ඉරුණු සතර සංගරාවතින් රට සමෘද්ධිමත් වේවා කියලා එදා ලංකාවේ මේ හතරම තිබිලා තියෙනවා. රාජ්‍ය පාලන ක්‍රමය කොහොමද කියනවනම් රජ්ජුරුවන්ගෙන් අයබදු පැනවීමක් දාස සේවාවක් තිබිලා නැහැ. කවුරුත් වගේ හම්බ කරලා තියෙනවා. කවුරුත් වගේ මාලිගාවක් හදලා තියෙනවා, පන්සලක් හදලා තියෙනවා. තම තමන් ඉඳලා තියෙන පැල්වල ඒ නිසා මිනිස්සු හිටපු පැල් නරක වෙච්ච කිසිම දෙයක අද නටබුන් හොයන්න බෑ. අද නටබුන් ඉතුලා තියෙනවා පිරිවෙන් වල. අද නටබුන් ඉතුලා තියෙනවා පන්සල් වල, මාලිගාවල. ඊට පස්සේ පන්සලේ පිරිවෙනේ තමයි මනුස්සයට ඔක්කොම දේවල් සම්පාදනය කරලා තියෙන්නේ. අත්තම තිබිලා තියෙනවා මුත්තිට්ටුව තිබිලා තියෙනවා ඒ නිසා කවුරුත් වගේ මහන්සිලා තියෙනවා කවුරුත් හදා බෙදන කාර්යය අද වගේ කුට්ටි කඩා ගැනීමලා තිබිලා නැහැ ඒක නිසා සතර සංග්‍රහ වස්තුයෙන් පිරිච්ච අපේ ලංකාව ආගන්තුක සත්කාරයට ඕන කෙනෙකුට පළවෙනි ආදර්ශය දීලා අද තියෙන මේ ආර්ථික ක්‍රමය අරගෙන බැලුවොත් ආර්ථිකය විශ්මාකාරව බෙදී යෑම ඉතාමත්ම කැත විදියට ලංකාවේ නැන්නේ හොඟක්ම තියෙන ඇමරිකාවේ. නමුත් ඇමරිකන් මොඩල් එක තමයි දැන් යන්නේ ඇති කෙනාට තියෙනව නැති කෙනාට ඇත්තෙම නැහැ. ඒ ඇති කෙනා නැති කෙනා ගැන හිතන්නෙත් නැහැ. හිතනවා නැති කෙනා කාලා කන්නියා උට හම්බ කරගෙන කන්නේ නැහැ කියලා. නමුත් වෙනස ඇති වෙච්ච ගමන් ඇති කෙනාව මරන්න නැති කෙනාව ව්‍යාපාර කරනවා. නැති කෙනා සූරකණ්ඩ ඇති කෙනා සැලසුම් කරනවා. එවැනි පරිසරයක භාවනාවක් හෝ සංග්‍රහ වස්තුවක් හෝ සමසේ බෙදී යෑමක් සිද්ධ වෙන්නේ මේ අද ලෝකයේ දේශ ලංකාව වගේ රටක දේශපාලනය කරන කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කුණු වෙච්ච කොයිදෝ තියෙන දේශපාලන ක්‍රමයක් මේකට ගෙනත් දාගෙන මේ ආර්ථික සංවර්ධනයේ හරහා ජල දාතික නිෂ්පාදනයේ හරහා ඒක පුද්ගල ආදායම හරහා රට දියුණු කරන්න හදනවා. කවදාවත් හරියන වැඩක් නෙවෙයි. අපේ භූතානයේ තියෙන ඒක පුද්ගල සන්තෝෂය කියලා උපමානයක් හදලා දීලා තියෙනවා. gross national happiness කියලා. ඒක ඉස්ලාම ඉදිරිපත් කරපු දාසේ රටට ලෝකෙම hina වුණා. දැන් UN එක පිළිගන්න තියෙනවා. මිනිස්සුන්ගේ සංවර්ධනය කියලා කියන්නේ සතුට. සල්ලි නෙමෙයි. ඒක පුත්කල ආදායම නෙමෙයි. දල ජාතික නිෂ්පාදන නෙමෙයි. ඉතින් අපි තාමත් ලංකාව වගේ රටවල් මේ යන්න හදන්නේ මේ කියන තාරාණීය ධර්මයේ පැත්තක තියලා පුළු පුළුවන් විදිහට ලෝකේ සූරණ කාපියව දුප්පත අසූරණ කාපියව ආර්ථික ක්‍රමය අදගෙන ඉතින් ඒකෙන් එන්න තියෙන්නේ කිනකාට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩි වෙනවා. මේ සමජීවිකතාවයේ තියෙනවා නම් මේ වචනේ සමජීවිකතාවේ සමජීවිකතාවේ තියෙනවා නම් එක්කෙනෙකුට ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. හැම කෙනාම මුත්‍ත්‍ත්වයේදී සමානයි. හැම කෙනාම අත්තමේදී සමානයි. මේ මනුෂ්‍යයා කියලා අර මනුෂ්‍යයාගේ වැඩකට උදව් කරනවා. මම පහුවෙන්දලා මේ මිනිස්සේ වැඩ කරුවා උදව් කරනවා. පරණ අපේ ගංගවල වල වැඩ සිද්ධ වුණේ ඒ අත්තං ක්‍රමයට. දැන් කාමර දෙකේ ඉන්න අයියා මල්ලිලා දෙන්නවත් මොන හම්බෙලා කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ. ඒ තරම්ම මේක ඈඩ් කරගෙන වෙන් කරගෙන තියෙනවා. නමුත් මම නැවතත් කියනවා මේ ਸਰුවචන දේශිත මේ සමජීවිකතාවය ලෝකයේත් එක්ක නෙමෙයි ਸਰුවචන්සේ සඳහන් කරන්නේ අඩු ගානේ භාවනා කරන්න අතර ලද යමක් තියනවා නම් සමසේ බෙදිලා යන්න හරි. එක්කෙනෙකුට විතරක් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. අපි දන්නවා සංඝයා අතර තියෙන සාංගික ක්‍රමේදී අගත අනගත චතුදිස සගදිනේ මේ තේනසන පූජා කරන සාංගික කරනකොට කියන්නේ පැමිණි නොපැමිණි සිව්දිසින් වඩන සංඝයා වෙනුවෙන් පූජා කරනවා. කවුරු ආවත් ඒකේ ලඟුම් දෙන්න ඕනේ. බාරගත්ත හැමදෙරණ විතරක් නෙමෙයි අයිති. ආනි වගේ පරිසරයක් තියෙනවා නම් ඒකේ මේ අර ආචාර ධර්ම වශයෙන් පුදුමාකාර සමානාත්මතාවයක් තියෙනවා. අද භවනා මධ්‍යස්ථානවල මේ වගේ දේවල් ඇති කරන්න ගියාම අද තියෙන මානසික මට්ටම අනුව උගෝ දෙනෙක් කැමති නැහැ. උගෝ දෙනෙක් කැමති නැහැ මේ පොදු වස්තු වල පාවිච්චි කරන්න. ඒ කට්ටිය තම තමන්ගේ කුට්ටි වෙන් කර ගන්න හදනවා. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා. මේ මේ සූත්‍රයේදී මේ සාරාණීය ධර්ම වශයෙන් පෙන්වන්නේ භාවනා මධ්‍යස්ථානවල සිල්ලුතුන් අතර සබ්‍රක්‍මචාරින්න වාසල අතර සාධාරණ භෝගී ලැබෙන ඕනම දෙයක් සමසිය බෙදාගෙන ගන්න මේකට සමජීවකතාවය කියනවා ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ සමජීවකතාවය වැඩෙනවා නම් එතන භාවනා වැඩෙනවා කියලා හිතාගන්න භාවනා වැඩෙනවා නම් එතන සමජීවකතාවය වැඩෙනවා කියලා හිතාගන්න ඉතින් ඒක නිසා යම් තැනක තනියම නිවන් දකින්න හදන හෝ තනියම මේ කඩාගෙන යන්න හදනවා ගියොත් එතන ඉතින් දියසුලියක් වගේ එකක් තමයි ඇති වෙන්නේ මොකද එහෙම එන්න බෑ පද්ධතියම ඉදිරියට යන්න. ඉතින් ඒක නිසා මේ සාරාණීය වත අපේ ලොකු සාජීනකොට කියන්නේ දානක එක්ක කියලා. මිනිසුන්ගේ දාන ගෙන්න ගන්න ඕන නම් මේ බණ ටිකක් කියපුවම පහුවෙන්ද මිනිසු කණ්ඩුවෙ ටිකක් හරි ගෙනලා පූජා කරනවා. මේ සාරාණීය වත කියලා දානක එක්ක කියලා කියන්නේ. මම එහෙම කතාවක් කියන්නම් මේ නිින්ද යන හින්දා. ඒ අරොචනාසේ වැඩ ඉන කාලෙම කුසල රජුරන්ට සුමන කියලා කුමාරිකාවක් ඉපදුනා. ඒ කුමාරිකාව පෙර පොම්පින් කරපු කෙනෙක්. මාලිගාව වෙච්ච වෙච්ච සංසිද්ධියක් අනුව කුසල රජු ළඟට ගිහිලා කිව්වා මේ ඇත්තම සර්වජන් වහන්සේ සවැත් නුරට වයින්කොට සවැත් සර්වජන්සේ පිළිගන්න නගර දොරටුවට අවුරුදු 7ක මල්මද කුමාරියක් විදියට මල් කුමාරයක් විදියට සුමානාව ගිහිල්ලා තියෙනවා. සුමනත් එක්ක ඒ වෙලාවේ රජ කන්‍යාවන් කියන්නේ මල් මද බිසව් 500ක් ගිහිල්ලා තියෙනවා. ඒ 500ම සෝවන් වෙලා තියෙනවා. දැන් සුමන ආපහු ගෙදරට ආවට කුසල් මාලිගාවේ හැදුනට එයාගේ තියෙන හිත නිතරම ධර්මයේ පැත්තට. ඒක දවසක් ඇතුලේ ඉච්ච පරිවිතක්යක් අනුව කුසල් රජුරණ ගිහිල්ලා කියනවා මට බුදුන් දකින්න යන්න ඕන. ඉතින් අන්තපුර කාන්තාවන්ට එළියට බහිනවා කියන එක මහ විශාල ප්‍රශ්නයක් රජ කෙනෙකුට. රජ්ජුරු අතරේ තනි තීන්දුව තියෙන මොන්නම උත්සවයක් තිබ්බත් අන්තපුර කාන්තාවන්ට එළියට යන්න බෑ. මොකද එතකොට රජ්ජුරුවන්ට තියෙන අර සුවිශේෂී සුඛෝපභෝගී කාන්තාව අනික් අය දකින්නවා, ඒ අය කාන්තාව දකින්නවා. නමුත් මේ සුමනාවගේ ඉල්ලීම පැහැර දාන්න බැරි නිසා රජ්ජුරුව කරපු දේ රතපන්සියක් හදලා ඒ පරිවාර කාන්තාවෝ දීලා අමුදාව ඇතුව රතෝලින් ගිහිල්ලා අයින් ගිහිල්ලා ඊට පස්සේ ජේතවනාරාමයට යන්න රාජ්‍ය ආරක්ෂාව සලසලා දුන්නා. ඉතින් සුමන මේ ඔක්කොම ඉවසගෙන හිටියා. ගිහිල්ලා පුත්‍රචාන් වහන්සේ වන්දනා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න කියලා. ඉතින් බුදුරජාණන් ශ්‍රී නිස්සද්ද භාවයෙන් උත්තර දුන්නට පස්සේ සුමනා ප්‍රශ්නේ වර්ණනනවා. ස්වාමීන් වහන්සේ මේ සාසනේ සමසද්දා සමසීලා භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා සමාන සද්ධාව සහ සමාන සීල ඇතුව ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ එක්කෙනෙක් දාන දෙන්න කැමති අනිත් භික්ෂුව දාන ගැන එච්චර එලවන්න යන්නේ දැන් මේ දෙන්න මේ මහණදම් පුරලා මේ ජීවිතේ නිවන් දැක ගන්න බැරුව දෙන්නම මහාන කරපු නිසා දිවි ලෝකෙට ගියාට පස්සේ දැන් මේ දිව්‍ය ලෝකේ උප්පත්තියේදී මේ දෙන්න අතර මේ පොරොපු වද්දක අනු වෙනසක් ඇති වෙනවද කියලා. සර්වඥාන්සේ සඳහන් කරනවා සමශීලා තමසද්ධා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ වුණාම දානීය දීපේකනා දිවි ලෝකේ කියත් එයාට දිවිමේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩෙනවා. අනිත් කෙනා දිවි ලෝකේ ගියාට එයාට ලැබෙන්නේ අච්චරමර දාන දීපු සංඝයාට වගේ නැත්නම් මේ සාරාණීය වත පුරපු සංඝයාට වගේ නෙවෙයි ඊට වැඩිය අඩු මට්ටමේ ආයු වර්ණ සැප බල ප්‍රඥා. නැත්තම් දිව්‍යමය වර්ණ, ගන්ධ, රස, පහස, ගන්ධ අඩුවෙන් ලැබෙනවා කියන. ඒතර සුමනාව සාදු කියන. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ දෙන්න ඇති කලක් දිවි ලෝකේ ඉඳලා ආයවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒ දෙන්නගේ ගතිය වෙනසක් තියෙයිද කියලා. මනුස්ස ආත්ම ඊට පස්සේ උදන්සේ සඳහන් කරනවා ඒත් සමශීලා සමසද්දා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ කියන පසුබිම නම් මේ ලෝකේ ඉපදුනත් සාරණීය වත පුරපු එකනට මනුස්ස ලෝකේ තියෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වෙනවා. උද රූප දකින්න හම්බ වෙනවා, සත් අහන්න ගන්ධ රස පහස ලැබෙනවා. අනිත් කෙනාට අරතරම ලැබෙන්නේ නැහැ කියන. ඒකට සුමනාව සාදු කියනවා. ඊට පස්සේ බුද්ධ ඥානංශයට සුමනාව සානස මේ දෙන්නම කවදාරි පැවිදි වෙනවා. පැවිදුනාට පස්සේ මේ දෙන්නට මේ සාරණීය වත පුරුපු දාන ජීපෙක්කනට අනික වෙනසක් තියෙනවා. ඒතර සරුවචන සඳහන් කරන පැවිදි උනත් සාරණීය වත පුරුපු එක්කනට ආයාචිතෝව කියන්නේ ඉල්ල ඉල්ල එල්ලව එලව මිනිස්සු සිවුරු පූජා කරනවා. පින්නපාත පූජා කරනවා. සීනාසන පූජා කරනවා. බෙහෙත් පිළිකර පූජා කරනවා. එහෙම දාන දීප නැති එක්කනට අර විදිහටම අනේ ස්වාමීන් වහන්සේ මේකත් බාර ගන්නකො මේකත් බාර ගන්නකො කියලා පුදනවත් අඩුයි. එයාට Tamanට අවශ්‍ය කරන පාටින් අවශ්‍ය කරන විදිහට සිවුරුන් ලැබෙන්න ඉඩ තියෙනවා. ගැළපෙන සප්පාය බින්න වාතන ලැබෙන්න ඉඩ තියෙනවා. සීනාසනය Tamanට ඕන විදිහට නොලැබෙන්න ඉඩ තියෙනවා. බෙහෙත් පිටකර හම්බුණත් බොහොම තිත්ත කටුක බෙහෙත් තමයි හම්බ වෙන්නේ. ඒ මොකද අර දීපු දානයේ මේ සාරාණීය වතේ තියෙන ශේෂ කුසල කර්ම නිසා කියලා. ඒකට සුමනාව සාදු කියනවා. ඊට පස්සේ සුමනාව කියනවා අර සිව්පස්සේ එච්චර හොඳට හම්බෙච්ච නැති හාමුදුරුවෝයි සිව්පස්සේ හොඳට හම්බෙච්ච හාමුදුරුවෝ දෙන්නම හොඳට මහන්සිලා භාවනා කරනවා දෙන්නම නිවන් දැක්කට පස්සේ නිවන වෙනසක් තියෙනවා ඒක බුදුරජාණන් සඳහන් කරනවා නිවනේ ඔය කොයි පාරෙන් ආවත් නිවන වෙනසක් නැහැ ළමනේ නිවනේ වෙනසක් නැහැ කියලා එතකොට සුමනාව සාදුකාර දීලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නට මට උත්තරේ දෙන්න වෙන කවුරුත් නැති නිසා මං ආවේ මේ manuss ලෝකේ ඉන්නකන් දිව්‍ය බ්‍රහ්ම manuss පැවිදි කොයි එක වුණත් මේ සාරාණීය වත පුරලා තියෙන එකනට අවශ්‍ය කරන සිව්පස්සේ ටික තමන්ට ඕන විදිහට ලැබෙනවා. යම් කිසි කෙනෙක් ඒක පුරන්නේ නැත්නම් එයාට මේ ගත කරන භෞතික ලෝකේ වුණත් අඩුපාඩුකම් හිටිනවා. ඒක නිසා සුමනාව කියනවා අලමේව දානං ධාතුං අලම් පුඤ්ඤං කාතුං. ඉතින් ස්වාමීන් වහන්සේ හිතෙනවා ලෝකෙට කෑ ගහලා කියන්න පුළුවන් තරම් දන් දෙන්න පුළුවන් තරම් පින්කම් කරන්න. එතකොට ਸਰවචනාංශේ මේ සුමනාවගේ වචනේ බුද්ධ වචනයක් කරන්න ඕන නිසා අර විදියටම බුද්ධ ශ්‍රීමුක දේශනාවක් කරනවා අලමේව දානං ධාතුම් අලම් පුඤ්ඤං කාතුම් දෙන්න හරිය පුළුවන් හරිය දන් දෙන්න දෙව්වන්න පින් කරන්න කරවන්නේ කියලා. ඉතින් මේක කියනකොට මම හිතන්නේ කට්ටිය හිට වෙනකොට මීටත් වැඩිය පින් කරයි. මීටත් වැඩිය දන් දෙයි. ඒ නිසා මේක දානක එක්කක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ චිත්‍රකලා අපි ඒක නොකරනද ප්‍රතිපදාවක් තියෙනවා. මේ මොකද මේ මොනවා කරුවත් ඇති වෙන්න හම්බ වෙනවා අපට. එසේ නමුත් මේ දෙන දානෝලින් උසස්ම දාණය ධම්ම දාණය කියන එක මතක් කරගත්තොත් අපිට දාණය කියනකොටම හම්බ වෙන්නේ බුරියානි සම්භාල් බතුයි. ඒලෝ ව්‍යංජන 32යි තියෙන දාණය තමයි මොකද කට්ටබඩ පුරවන සුද්ධෝදන ජොබ් එක තමයි අපි දාන්නේ. අපිට මතක් වෙන්නේ මේ දාණය මේ කතා කරන්නේ ධර්ම දාණය කියලා. අපි හිතන්නේම හෙට කටන පිංකමට ගිහිල්ලා ද කජුමාලුව පූජා කරගන්න නැත්නම් ද තෙල් බැඳුන් සහිත දාන පිටක් පිළිගන්න පුළුවන් තියෙක තමයි කල්පනා වෙන්නේ. ඒ නිසා අටුවාවටත් ඒ ටික විතරයි අහුවෙලා තියෙන්නේ. නමුත් ඇතුලෙන් බැලුවොත් දින දේ අතුව අනුව තාමත්ම අමාරු දෙය තමයි ධර්ම දාන. ඒ නිසා සරුවච්චන් වහන්සේ ලෝකෙට දීපු දේ කියන්නේ දුත්තතං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා කියනවා. සරුවච්චන් වහන්සේ මේ පස්වක මහණුන්ට ධර්මයේ දේශනා කරන්න ගිහිල්ලා විඳපු නිග්‍රහ. පස්වක මහණුන් ළඟට එනකොටම කිව්වා ඔය ශ්‍රමණයා ශාක්‍ය කුලෙන් ඇවිල්ලා ඉන්නේ. එයාට අතට පයට වැඩකාරයෝ ඕනේ. දුෂ්කර ක්‍රියා කරනකොට නම් අපි සැලකුවා. දැන් ඔය ඉන්නේ අපෙන් වැඩ ගන්න එක්කෙනෙක්ව සලකන්න එපා. එක් ඔන්න වතුර එකක් තියන්න කැමති නම් කකුල් දෙක හොදා ගන්න කියන්න අපි යන්න ඕනේ නැහැ කියලා පස්සක මහණුන් දුරේ ඉඳලා එන මේ බුදු වෙච්ච ගමන් බුදුහාමුදුරෝ සුමාන තුනක් පයින් ඇවිල්ලා අනුකම්පා කරන්න එනකොට සැලකුවෝ විදිය. නමුත් පුත්‍රජානනාංශේ ඒත් පුත්‍රාංශේ ගිහිල්ලා කකුල් දෙක හොදාගෙන වාඩිලා කිව්වා පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නේ. ඉතින් ඒ කට්ටිය කිව්වා යාළුවෝ ආවුසවාදයෙන් කතා කරලා කිව්වා ඔයයි මායි වෙනසක් නැහැ ඔයා කවුද අපිට බණ කියන්නේ. කිසි කෙනෙක් කැමති උනේ නැහැ මේ බුදුහාමුදුරෝ දෙන දේ ගන්න. තුන් සැරයක් උදේ උත්සාහ කරා තුන් සැරෙන් පරාදයි. කිසි කෙනෙක් කැමති නෑ. එකට ඉන්න අපෙන් ඔබ කවුද අපිට බණ කියන්නේ. ඒක තමයි අහන ප්‍රශ්නේ අපේ පැත්තෙන්. ඊපස්සේ සර්වචනාංශේ අසක මහණුගෙන් අහනවා මං කවදා හරි අපි එකට භාවනා කරන කාලේ අවුරුදු 6ක් මං මේ ආලෝක මාත්‍රාවක්වත් දැක්කයි කියලා මං කවදා හරි අඳුර පාලා තියෙනවා. මං කවදා හෝ ඉතින් භාවනා කරන කාලේ මට ධ්‍යාන මාර්ගඵල එපා. මට භාවනාව හරි ගියා මට ආලෝක මාත්‍රාවක්වත් දන්න කියලා හරි මං කියලා තියෙනවා කියලා. ඒකට කට්ටිය මූණේ මූණ බලාගත්තා. මොකද මේ පුරුෂයා කවදාකවත් එහෙම කියන කෙනෙක් නෙවෙයි. සුබුද්‍රයන් සවලු ඇයි මම ඔයගොල්ලත් එක්ක අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ආලෝක මාත්‍රාවක්වත් දැක්ක දැක්කයි කිව්වේ නැත්තේ. දැක්කේ නැති හින්දා. දැන් ඇයි මම අද ඇවිල්ලා මේ පොඩ්ඩක් වාඩි වෙන්න කියන්නේ දැන් දැක්ක හින්දා. අන්න එතනදී අස්සගමානෝන් බණහන්ට ලෑස්ති වෙනවා. ඒසා බුදුරජාණන් වහන්සේ දීපු දේ ওই මාළු 32ක් එක්ක දානයක් දෙන එක නෙවෙයි. බුදුන්සේ දුන්නේ දුද්ද දන් දදාති දෙන්න අමාරු දුන්නට ගන්නේ නැති ගන්නතර මෝරලා නැති මිනිස්සෙකුට මේ දෙන්නේ බුදු කරුණාව. ඒක නිසා ඒ දීම තමයි මේ සිව්පස දාණයට වඩා ශ්‍රේෂ්ඨම දේ. ඒක නිසා මේ සාරාණීය වතේ අපි යම් වෙලාවක පත්තපරියන්ත පත්තපරියන්තේනපි පාත්‍රෙට ලැබිච්ච පිටක් හෝ තව කෙනෙකුට දීලා වන දෙනකට තමයි අපි අද සාරාණීය වත කියන්නේ පින්නපාතේ වඩින ස්වාමීන් වහන්සේලා පින්නපාත කරන ආවට පස්සේ තමන්ගේ පාත්‍රේ පොඩි හැන්දක් අරගෙන අනික් ස්වාමීන් වහන්සේලා ටික ටික තමන්ගේ පාත්‍රෙන් බෙදෙනවා. මොකද එක එකනට හම් වෙන්නේ විවිධ ආහාර නිසා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාත් බෙදෙනවා. ඒතර ඔක්කොම බෙදා හදා ගැනීමක් වෙනවා. මේකට සාරාණීය වද කියලා කියනවා. නමුත් මේක තමයි මේ පණිවිඩය දෙන්න සාරාණීය වචන කියලා දෙන්න තියෙන සරලම නිදර්ශනේ උත්කෘෂ්ඨම නිදර්ශනේ තමයි කාට හරි ඒක නා කැමතිත් නැහැ ලකින අමාරුයි කියලා එහෙම නැත්නම් ගණන් ගන්න ඒටි මේ ධර්මයක් දෙන්න පුළුවන් මේ හේතුඵල වාදයක් කියන එකක් කියලා දෙන්න පුළුවන් නම් සාපේක්ෂතාවාදයක් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් ඒ චිත්ත නියාමයක් කියලා දෙන්න පුළුවන් නම් ධර්ම නියාමයක් කියලා දෙන්න පුළුවන් නම් ඒ දීම ਸਰවචනාංශේ කරලා ਸਰවචනාංශේ සඳහන් කරනවා කල්යාණ මිත්‍යාගේ ගතිය තමයි දුද්ද දන් දදාති අම්මට අපටවත් දෙන්න බැරි දේ ඒ කෙනාගේ වෙලාව බලලා කලාව බලලා රුචි වෙන ආකාරයට ඒ තෙන දේ තමයි සාරාණීය වතේ ඉහෙළම දේ. ඒක නිසා බණ භාවනා කරන පිරිස අතර අන්න ඒ වාගේ කල්යල් බලලා තේතතෝ සච්චතෝ පියතෝ මනාපතෝ විදියට ඇත්ත ඇති හැටියෙන් ප්‍රිය වෙන වෙලාවක් බලලා මනාප වෙන වෙලාව බලලේ ධර්ම කොටාස දෙනවනම් ඒක අපේ අම්මලා තාත්තලාත් ඒක දන්නේ අපේ පන්ති පාර ගුරුවරයා දන්නෙත් නෑ ඒක. ඒගොල්ලෝ තියෙන සිලබස් එකේ තියෙන එක දෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. සරුවච්චන් වහන්සේ විතරයි කවුරු අකමැති වුණත් තිත්ත බේතක් ඕන කෙනෙකුට වගේ ඊටාම ගැඹුරු ධර්ම ඒ කෙනාට රූපයට හිත යොදන්න කියලා රූපය භාවනා කරලා කරලා කරලා සතිය වඩ아가න ඒ රූපේ ගෙවන් වෙනකම්ම සතිය දියුණුවා රූප ගෙවෙනවා එතකොට රූප සංඥාමත භාවනා කරලා අන්න එතෙන්ට එනකොට මේ හිතකට එන්න පුළුවන් වංචනික ධර්ම මේමයි කියලා කේල් ගෙඩියක පොත් අරිනා වගේ දැන් මේක ඉදිලා මදේ කාපම් පොත් අරපම් කියලා වෙන් කරලා දෙනවා වගේ බුදුචානන්සික ප්‍රතිපදාව හරහා අපිට දෙන මේ බුදුහාමුදුර අපට කරන මේ සාරාණීය වත මොන්නම කෙනෙකුටවත් හිතන්න බෑ. ඒක දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. දුද්දදන් දදා දුක්කරං කරෝති ඒ සඳහා ਸਰවඥාන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පෙරවලු පෙරම් පුරනකොට ප්‍රාර්ථනා කරාලු මම කියන වචනයක් මොන්නම විදියකින්වත් කාටවත් සැක නොවන විදියට මම මගේ ಗುಣ චර්චය හදාගන්නවා මේ බඩු විකුණන කෙනෙක් හෝ ඇඩ්වර්ටයිස්මන්ට් කරන කෙනෙක් හෝ ආගමක් පතුරන කෙනෙක් හෝ ඡන්දෙ ඉල්ලන කෙනෙක් හෝ මනාප ඉල්ලන කෙනෙක් කන කට කනේ තියාගෙන hina වෙලා බිත්ති වල ඉන්නේ පෝස්ටර් ගහගෙන hina වෙච්ච ගම ඒ හැම යකාටම තියෙනවා එයාට පුද්ගලිකව න්‍යාය පත්‍රයක් සර්වඥාන්සට එහෙම එකක් නැහැ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරනකොට සර්වඥාන්සට යම් කෙනෙක් ගැන සැක හිතුනොත් උන්වහන්සේ ඒක හදාරනවලු මේ පුත්කලා පිළිමාට සැකහිතුනේ ඇයි මම කවදා හරි වචනයක් කතා කරන්න පටන් ගත්තොත් මයේ තුලින් ඒක ප්‍රකාශ වෙන්න බෑ. අන්න ඒ විදිහට පාරමිතා උපපාරමිතා දස පරමත්ත පාරමිතා පුරලා උන්වහන්සේ මේක සම්බුද්ධ පද ප්‍රාප්තියට ආවට පස්සේ ඒක බුද්ධි ජනතාවට දෙන්න හදනකොට උන්වහන්සේ දන්න මේක දුෂ්කර වටක් කියලා. කිසි කෙනෙක් මේ පිළිගන්න කැමති නැහැ. ඔය ඇමරිකාවේ දැනට ගොඩක්ම කියනවා මයින්ඩ් ඇන්ඩ් ලයිෆ් ඒ සොසයිටි කේ අවුරුද්දකට සැරයක් ජාත්‍යන්තර මට්ටමේ දලයි ලාමතුමා පද මැදි කරගෙන ඒක මාතෘකාවක් ගන්න භාවනා සම්බන්ධව කතා කරනවා. දැන් මම හිතන අවුරුදු 30 ගණක් වැඩි. ඒකෙදි මුලින්ම හිටපු කෙනෙක් තමයි ඔය රිචඩ් ඩේවිඩ්සන්. එයා ලියලා තියෙනවා emotional life of the brain කියලා. එයා තමයි මේ මොලේ forefrontal lobes දෙක හොඳටම study කරලා ඉගෙනගෙන ඒක තමයි ශීරපායි සත්වයන්ගේ වැඩිම පරිණාම වෙච්ච එක. ඒක තමයි මනුස්සයාගේ තියෙන සුවිශේෂත්වය කියලා ගොඩාක් පරිශන කරනවා. කරලා මේ ළඟදී චිත්‍රපටියක් හැදුවා. භාවනා කෙරුවොත්, පැයක් භාවනා කෙරුවොත් දෙකක් භාවනා කරපෙන්නත් එක්ක වෙනස බලන්න පුළුවන් තරමටම අද ප්‍රස්ථාර ඇඳලා කියනවා. පැය දෙකක් කරපෙන්නත් එක්ක පැය තුනක් භාවනා කරන එක නාගේ නිකුත් වෙන ගැමා කිරණ කොහොමද, බීටා කිරණ කොහොමද කියලා භාවනා කරන්න කරන්න ඒක වැඩෙන හැටි. නැත්නම් ප්‍රතිපදා වැඩෙන හැටි ප්‍රස්ථාරගත කරලා ගිහිලා දලයි ලාමතුමාට පෙන්වනවා. ඉතියා කියනවා එයාගේ මූලික අභ්‍යාසය උනේ භාවනා කරනකොට තමන්ම භාවනාවේ දියුණු වෙන බව යෝගාවචරයට වැටහෙන්න මොන විදිහට භාවනා වැඩමුළුව සකස් වෙන්න ඕනේද මොනවා කියලා දෙන්න ඕනේද කියලා මූලික පරිශ්‍රණය තමයි බැස්සේ මේ පිළිබඳව මම දන්න හොඳම දවසකට හැමදාම පැය ගාණක් භාවනා කරන අවුරුදු 40ක් විතර දිගටම භාවනා කරපු මනුස්සයා කියනවා මම හරියට රිසර්ච් සංවිධානය කරලා තියෙනවා මනස සම්බන්ධව භාවනා සම්බන්ධව නමුත් මට හිතාගන්න බැරි එකයි තියෙන්නේ මෙච්චර මේ සතිය කියන එක නිකන් දෙද්දී ඇයි මෙච්චරම සුළු පිරිසක් ඒකට එන්නේ විශාල පිරිසක් නොඑන්නේත් ඇයි කියලා මට රිසර්ච් එකක් ඩිසයින් කරන්නවත් බැයි මේ සියලු සැප සම්පත් දෙන සියලු අර්ථ කුසලයේ සලකන මේ භාවනා නිකන් දෙද්දී මේ මිනිස්සුયો ඒකට නොයෙන්නේ ඇයි කියලා නැත්නම් නොයෙන්න දෙන කරුණු ගැන බලනකොට එයා කියනවා ඒක ඥානගත දෙයක්ද එහෙම නැත්නම් සම්පූර්ණ අහම්බයක්ද කවුරු එක පාලනය කරනවද කියලා පරිේශනයක්වත් ඩිසයින් කරන්න බෑ කියලා ඒ තරම්ම අහම්බයක්. ඒ නිසා සරුවච්චන් ආංශ මේක දැනගෙන මේක දුන්නට මේ ශ්‍රේෂ්ඨම දේ බව දන්නවා. දුන්නට ගණ්ඩ කැමති නැති බව දන්නවා. අන්න එහෙම තියේදී ඒ දුෂ්කරවතකරනද මම මොනතරම් සුදුස්සෙක් වෙන්න ඕනද නැත්නම් අරහං ගුණේ මයිලම් කොච්චර තියෙන්න ඕනද කියලා උන්වහන්සේ දාණයම පාරමිතා වශයෙන් දාන පාරමිතා දාන උපපාරමිතා දාන પરමාර්ථ පාරමිතා වශයෙන් පාරමිතා පුරලා හැම වෙලාවෙම බැලුවා මම මේ දෙන්න හදන දේ කවුරුත් ගන්න කැමති නැහැ. ඒක එයාගේ දෝෂේ නෙවෙයි. ඒක මගේ දෝෂේ මං කොහොමද ඒකට උත්තර හදන්නේ කියලා. මේකට ඉතාම ලිංගතුකල විදියේ වචනයක් කතා කරනවා ඔය බුරුමේ හිටපු පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ ඒ ශාන්සේ ඉතාමත්ම දක්ෂ විදිහට කමඨාන් සුද්ධ කිරීම සැලසුම් කරා. මහසි භාවනා ක්‍රමය කමඨාන් සුද්ධ කිරීම අතින් වැද්දගත් පියවර දෙක තුනක් ඉදිරියේ තිබ්බා. ඒ වගේම දක්ෂයි. හරීම වෙස්ටර්න් ක්‍රමයට තමයි හිතන්නේ ප්‍රශ්නයක් බාර දුන්නාම අහකුවා මේක විස්තර කරන විදියෙම තේරෙනවා උතුම ස්වාධීනව මේක කරනවායි කියලා. ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලිව්වා පේවින්ද වේ කියලා. ඒකේ පෙන්නනවා කමඨාන් සුද්ධ කරනකොට ගත යුතු ක්‍රියාමාර්ග. ඒකල කියනවා භාවනා කරන්න ආව කෙනෙකුට භාවනා කරලා භාවනා කරනකොට වැටහෙන දේ කියන්න කියන්නකෝ කිසිම කෙනෙක් කවදාවත් කියන්නේ. කියන්නෙම නෑ. ඊට ඉස්සර දාසේ කෑවේ මොනවද කියලා කියයි. එනකොට බස් එකේ ටයර් එක උලංගියයි කියයි. අල්ලපක දෙකනා කරන්නේ අහවල් භාවනාව කියයි ඔක්කොම නරියයි බල්ලයි කතා විතරමයි කියන්නේ කිසිම කෙනෙකුට මේ භාවනා කරනකොට මට වැටහිච්ච ආකාරය කියන්න බෑ කියන්නෙම නෑ ඒක මේ පුදුමාකාර දෙයක් ඉතින් ඒක මේ පඬිස්සාංශය දැනගෙන ඒකම මතු කරගන්න ඒක මතු කරන ක්‍රමවේදයක් හදලා සමීකරණ හදලා බොහොම අමාරුවෙන් භාවනාත් එක්ක මේක කියලා දීලා කියනවා යම් හේයකින් Taman ළඟට භාවනා කරන්න එන එකනා මෙච්චර කියලා දෙද්දී මේකටම අවධානය යොමු කරද්දී භාවනා කරනට වැටෙන දේ නොකියනවා නම් ඒ වැරද්ද 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක්. ශිෂ්‍යයාගේ වැරද්දක් නෙවෙයි. මොකද ශිෂ්‍යයන්ට කවදාක සංසාර ජීවිතේ මේ මොහොතේ වෙනේව කතා කරන්න උගන්ලා නැහැ අපිට භූගෝල ඉතිහාසයේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව කියන්නෙම පචතෝගයක් වෙච්ච නැති එකක් වෙන තැනක කාගේදෝ එකක්. මේකට කුරුවල් වෙච්ච මනසක් ඇති මිනිස්සෙකුට බොඩක් වාඩි වෙලා වාඩි වුණා මොනවද දැන්නේ කියලා අහන්න බලන්න කිසිම කෙනෙකුට කියන්නේ. ඒ දේ මතු කරගන්න, ඒ දේ ඉස්මතු කරගන්න අරයාගේ හිත තලන්නෙත් නැතුව මේ ගන්න ප්‍රයත්නයේදී අසාර්ථක භාවයේ 100%ක් ඇති වුණත් ඒකේ වගකීම 100%ක් ගුරුවරයා සතු මිසක්කා මේ භාවනාවට එන යමක් කමක් නොදන්න යෝගාවචරයට දොස් කියන්න එපයි කියලා. එතකොට ගුරුවරයා කොච්චරක් පැතිවලින් Taman මේක ඉගෙන ගන්නකොට මම කොච්චර අමාරු වෙද්ද මේක අල්ලගත්තේ මම ඒ මට්ටමේ ආධුනික මට්ටමේ ඉඳලා වොන යෝගාවචරය දිහා බලන්න. මම අද මෙහෙම මෙහෙම කෙනෙක් පැහියෙක් පඬිතෙක් අයියා වෙන්න හදලා කතා කරුවොත් වෙන්නේ පුදුමාකාර sannivedana ගැටුමක් ඇතිලද අද මුළු භාවනා ලෝකෙම අන්න ඔය අන්ධකාරයෙන් වැහිලා තියෙනවා. භාවනා උගන්නන කට්ටිය උස්සාසන ගන්න. ගුරු තනතුරු ඉතියා ගන්න. ඒකල්ලි වෙලා ඉගෙන ගන්න එන අයට පහත් වෙන විදිහට තමයි කතා කරන්නේ. එතකොට සමජීවිකතාවයක් නැහැ. එතකොට මේ කියන සාධාරණ ගතියක් නැහැ. ඒක නිසා භාවනා ජීවිතරක් නෙමේ දාන ජීවිතරක් නෙමේ කොයි දේ කරන්න ගියත් කියලා දෙන කෙනත් අහන කෙනත් දෙන්නම ආධුනික මට්ටමක ඉඳලා කටයුතු කරන්න නම් ධර්මයේ නෛර්යානිකත්වය මේ ධර්මයේ තියෙන ගැඹුර අපිට කවදාකවත් කෙලවර කරන්න බැරි දෙයක් කියලා හිතා ගන්නවා. එහෙම නැතු හිතනවා මම අර ධර්මයේ ශ්‍රේෂ්ඨයි මම මේක දන්නවා මේකේ මම කෙලපැමිලා ඉන්නවයි කියලා ඔලමුල පඬිතකම් හිතාගෙන ඉන්න පඬිත හිතාගෙන ඉන්න ඔලමුලිය විතරයි එහෙම කතා කරන්නේ. එහෙම කතා කරන්න බෑ මේ සාසනය. ඒ තරම්ම සරුවචනාංශික දැනුමත් එක්ක බලනකොට අපි ළඟ තියෙන කොච්චර පොඩ්ඩක්ද ඒ දේ අපි කාට හරි දීලා මම අයියා වෙන්න හදනවා නම් මම අක්කා වෙන්න හදනවා නම් එතනම ඒ ඒ ඒ වැඩපිළිවෙල නිසාම ওই සාරාණීය ගතිය නැති වෙනවා. අපි ළඟ තියෙන මේ සාධාරණ භෝගී කියලා තියෙන ධර්මයේ අපිට අයිති දෙයක් නෙවෙයි. අපි හිතනවා මං අල්ලගත් එක හරි කියලා. කවුද දන්නේ? නමුත් ඒක තව කෙනෙකුට දෙනකොට ඒකෙනත් ඒකෙන් අසහනෙ අඩු කරගන්නවා නම් ඒකෙනත් ඒකෙන් ආතතිය අඩු කරගන්නවා නම් ඒකෙනත් කියනවා නම් මට මේ කරගෙන යන්න පුළුවන් කියලා ඇත්තටම මේකේන මං කරගිය වැඩේට සාක්කියක් මිස මට ගෝලයක් නෙවෙයි මගේ අනුගාමිකයෙක් නෙවෙයි ඒකෙනත් සාක්ෂි වෙන එක විතරයි කරන්නේ ඉතින් නිසා මේ ආමිෂයේ හදා බෙදා ගන්න කතාවෙන් තමයි අපි මේ සාරාණීයවත කියලා දෙන්නේ. නැත්නම් අමාරුම දේ තමයි මේ ධර්මයේ හදා බෙදා ගන්නකොට දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති පුදුමාකාරීව සිල්ලක් ඉවසන්නේ කොච්චර උදව් කරුවත් උදව් කරපේක බණිනවා බණිනවා බයිනවා බයිනවා ඒක මගේ ජීවිතේට මම දැකලා තියෙනවා උදව් කරන්න ගියොත් උදව්ව ලැබුවට පස්සේ හරි බයි ඒක හොඳටම දැනගෙන යන එකයි තියෙන්නේ මේ දෙන්නේ පුද්ගලයාට නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය අදා බෙදාගෙන එයාට තනසිල්ලක් වෙනවනම් එයාට ඒකෙන් අසහනෙ දුර වෙනවනම් මිසක් ස්තුති සාදු කියමන් ලාභ සත්කාර සම්මාන මොන්නම දෙයක් හරි හිතන්න ගියොත් අපේ සාරාණීය වත නැති වෙනවා. ඒ නිසා මේක භාවනාවේ හැටි වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ගෝයන් කරලක් කිරිවදිනකොට කරල පාත්‍ර නැමිනවා වගේ උණ ගහක් උඩට උඩට යන්න යන්න ඔළුව පල්ලෙහාට නැමෙනවා වගේ එන්න එන්න අහිංසක වෙන්න ඕනේ. එන්න එන්න නිහතමානී වෙන්න ඕනේ. ඉතින් ඒක සබාවක පාහන කරන පන්තියක ඔක්කොගෙම ඇති වෙනවා නම් ඒකට දේව සභාවක් කියන්න පුළුවන්. ඒකට බ්‍රහ්ම සභාවක් කියන්න පුළුවන්. ඒකට සංඝ සභාවක් කියන්න පුළුවන්. ඒම සභාවක ජීවත් වෙන්න තිබුණා. එimhe වැඩ කරන පිරිසක් එක්ක ජීවත් වෙන්න උනත් ඒක විශාල පෙරකල පිනක්. ඒ නිසා අපි මේ ප්‍රයෝජන එහෙම නැත්නම් මේ ධ්‍යාන මාර්ගඵල හිතනා වගේම අපි වැඩ කරන පරිශදේ පිරිසේ අතර සාමග්‍රිය එහෙම නැත්නම් සාධාරණ භෝගීත්වය එහෙම නැත්නම් සමජීවිකතාවය එහෙම නැත්නම් මේ සතර සංග්‍රහ වස්තු බෙදෙන ගතිය ඇවිල්ලා නැත්නම් මතක තියානින්න පිරිසේ දෝෂයක් නෑ මගේ දෝෂය මම මේට වැඩිය මේකට අහිංසක වෙන්න ඕනේ. මම මේකට මීට වැඩිය නිහතමානී වෙන්න ඕනේ. මම මේ යත්තන්ට ඒක තේරෙන විදියට කටයුතු කරන්න ඕනේ කියලා තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් තමන්ගේ ආජීවය සකස් කිරීම අතින් ඇත්තටම වැඩේ පටන් ගන්න සෝවාන් වුණාට පස්සේ කියලා කියයි. ඒක ඉස්සලා කරනවා නිකන් විකට ඇඳුම් තරඟ විතර බලන්න. යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබුවාට පස්සේ තමයි එයාට තේරෙන්නේ ඒකට ගැළපෙන විදියට ජීවන රටාව සකස් කරන්න හැටි, වචන කතා කරන්න හැටි, ක්‍රියා කරන්න හැටි. ඒක නිසා අපි එතෙක් කරන්නේ මේ සිල්පද රැක්ක කරාට ඒ සිල්පදයේ ගැඹුරු අර්ථය තේරුම් අරගන්න නෙවෙයි. ඇයි අපි මේ සිල්පද රකින්නේ? ඇයි අපි මේ නිහතමානී වෙන්නේ? ඇයි අපි මේ සරල ජීවිතයකට බහින්නේ කියලා හේතු ගන්නලා දෙන්න බෑ යම් මට්ටමකට භාවනා වැඩුන්නේ නැත්නම්. වැඩෙනවත් එක්කම ඒ නිහතමානීකම එන්න පටන් ගන්නවා. ඒක නිසා පසුගිය අවුරුදු 40 දිහා බලනකොට ලංකාවේ සතුටු වෙන්න පුළුවන්. දැන් ඉන්නවා සෑහෙන පිරිසක් ඒගොල්ලෝ යමක් කමක් ඇතුව ජීවත් වෙනවා. නමුත් මේ භාවනා ජීවිතයට ආපුවාම මේ හදා බෙදා ගැනීම අතින් සිව්පසයත් දැනුමත් අපි යම් මට්ටමක ඕසත් මට්ටමක් අද තියෙනවා. මේක දකින්න පිටිස අඩුයි. මොකද උඟ දෙනෙක් බලන්නේ මේ ආමිෂ පැත්තෙන් නැත්තම් මේ පූජා සත්කාර පැත්තෙන්. නමුත් භාවනා පැත්තෙන් බැලුවොත් අද ඒ අපි 70 ගණන් වල තිබිච්ච භාවනාවේ දියුණුව යම් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. අන්නේ බව දකින්න උනත් තමන් භාවනා කරන්නෙක් බාටපත් වෙන්න එහෙම නැත්නම් අපි ශාසනය කියලා හිතාගෙන ඉන්නේ වෙන මොකද්ද එකක් ශාසනය කියලා හිතාන්නේ විකට ඇඳුම් තරගයක්, ඔලු බක්කො නැටවිල්ලක්. ශාසනය දැනගන්න තමන්ගේ අහිංසකමත් එක්ක මේ විශාල අනාථපිණ්ඩික සිටුතුමා විසාකා වගේ සම්පූර්ණ යදවීමකින් වැඩ කරන පුරුෂක් විසක් ඉන්න බව තියෙනවායි කියලා කියන්නේ මේ සාරාණීය ධර්මත් වැඩ තනි තනිය භාවනා කරන පිරිසකුත් ඉන්නවා ප්‍රතිඵලක් තියෙනවා අඳුරේ නෑ වැඩේ සිද්ධ වෙනවා ඒ නිසා අපි මේ පොත ජයන්තයෙන් පස්සේ ඇතිවෙච්ච මේ පොඩි වෙනස අපි කොහොම හරි අපේ දෙවෙනි પરම්පරාවට දීලා ශාසනය කියන්නේ මේකයි මේ අඳුරේ නෙවෙයි මෙන්න මේ බව මේ දායාදේ නොදී මැරුණොත් අපිට කියන්න වෙනවා අපි නිමි પરම්පරාවට අහු වෙනවා කියලා. නිමි પરම්පරාවට යන්න දෙන්න එපා. නැහැ කියලා හිතන්නත් එපා. සාරාණීය ධර්මත් වඩන්ඩ භාවනාවත් වඩකරනද කරලා ඉදිරියට යනකොට තමයි තේරෙයි. ඒකට දහසකොත් එකක් බාහිරේ සාක්ෂි තියෙනවා. අන්නේ සාක්ෂියට මාත් සාක්ෂිකාරයක් වුණා නම් ඒක අපේ ජීවිතේ පිරිච්ච ගතියක් එයි. සාසෙන්ට කරණ තියෙනත් අපිට එච්චරයි. ඒ නිසා අද දවස් ධර්ම දේශනාවත් නිම කරමින් සියලු දෙනාට මේ සාරාණීයවත වැටහේවා. ඒ වගේම තමන්ගේ ජීවිතයත් සරල කරගෙන අහිංසක කරගෙන නිහතමානී කරගෙන මේ ਸਰුවචන් වහන්සේ පෙන්නපු සාරාණීයවත ලෝකයටත් පෙන්නලා අපි අපේ උරුමේ රැකගන්න දායක වමු එසේ වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ඊළු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා